පාද මත්තම්පි චේචුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපන වාදෝ කායේන වාචාය අනුවිධියනාසෝති සද්ධාවන්ත පිනතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ චිත්‍රලේඛා බේසිංහ වෛද්‍යතුමිය එවැගේම රුවන් කොස්තා මහත්මයා ඇතුළු මේ ඥාතීන් හිතවතුන් අසල්වාසීන් සියලු දෙනාම සම්බන්ධ කරගෙන අද දවසේ මෙබඳු පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ චිත්‍රලේඛා මහත්මිය සහ රුවන් මහත්මයා ඒ පදිංචිව සිටින කැනඩාවේ ඉඳලා ලංකාවට කෙටි කාලයකට පැමිණිලා තමන්ගේ මිය පරලොව ගිය මව්පියන් ඥාතීන් සිහිපත් කරලා ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව ඒ වගේම සුජීවත්ව සිටින හැම දෙනාටම ආශිර්වාද කරමින් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද දවසේ Tamanගේ නිවසේ මෙබඳු ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට අපට ආරාධනා කළේ. මේ පින්තුන් ලෝකේ කොහේ හිටියත් Taman බෞද්ධයින් හැටියට බෞද්ධ සදහවත් බෞද්ධයෙකුගේ මූලික අරමුණ નિවරදිව හඳුනාගෙන Tamanගේ විමුක්තිය සඳහා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ಗುಣධම් වඩනවා වගේම අන් අයටත් හැකි ආකාරයෙන් කුසල් දහම් කරන්නට ಗುಣධම් දියුණු කරගන්නට උපකාර කරමින් කටයුතු කරන්න. එනිසා බෞද්ධයින් හැටියට අපට කුසලය අවශ්‍යයි. ධර්මය අපේ ජීවිත નિවරදි මගට යොමු කරගන්නට දහම අවශ්‍යයි. එනිසා ඉඩකඩ තියෙන හැම අවස්ථාවකම තමන් කරන රැකී රක්ෂා වගේම Tamanට ඉඩ කඩ තියෙන හැම මොහොතකම කුසල් දහම් සම්පාදනය කරන්නට, ගුණ නුවණ දියුණු කරගන්නට, ධර්මය ශ්‍රවණය කරන්නට වෑයම් කරනවා වගේම දෛනික ජීවිතේ Taman කරන කටයුතු තුලදීත් ඒ දහම පුහුණු කරන්නට උත්සාහවත් වෙනවා. එනිසා තමයි මේ කෙටි කාලයකට ලංකාවට පැමිණියත් Tamange නිවසේ මේ බඳු ධර්ම දේශනාවක් පවත්වලා තමන්ගේ ධර්මඥානෙ දියුණු කරගන්නටත් අන් අයට ධර්මඥානෙ දියුණු කරගන්නටත් අවස්ථාව සලස්වා දෙමින් ඒ වගේම ඒ තුලින් ජනිත වෙන්නා වූ කුසලය තමන්ගේ ආදරණීය මව්පියන් සිහිපත් කරලා කොතවේදීව අනුමෝදන් කරන්නට කල්පනා කළේ. අද දවසේ ධර්මදේශනාව සඳහා අපි කෙබඳු මාතෘකාවක් යොදා ගැනීම සුදුසුද කියලා අපේ චිත්‍රලේඛා මහත්මිය සමග කතා බහ කළා. එතුමිය අවස්ථාවේදී සිහිපත් කළේ මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය පාදක කොටගෙන අද ධර්ම දේශනාව සිදු කර දෙන්නට පුළුවන් නම් හොඳයි කියලා. මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය ඊ타මත්ම වැදගත් සූත්‍ර දේශනාවක්. අපි හැමදෙනාගේම ජීවිතවල තියෙන යම් යම් අඩුපාඩු තේරුම් අරගෙන ඒ අඩුපාඩු නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරගන්නට දුරු කරගන්නට ඊටාම ප්‍රසස්ත වූ ධර්මානුධර්ම ප්‍රතිපත්ති ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කර දෙන්නේ. පියවර පහකින් යුක්තව තමන්ගේ ජීවිතයේ ක්‍රමානුකූලව පුහුණු කළ හැකි පියවර පහකින් යුක්ත වූ ප්‍රතිපත්ති ක්‍රමයක් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ සූත්‍ර දේශනාව සල්ලේඛ කියන නමින් හඳුන්වන්නේ සල්ලේඛ කියන වචනය පාවිච්චි කරනවා සල්ලිඛති කියලා කියන්නේ අර්ථ දෙකක යෙදෙනවා එකක් තමයි අපි පෑනකින් යමක් සටහන් කරනවාට කියනවනේ ලියනවා කියලා ඒ අර්ථයටත් පාලියේ සම්ලිඛති කියලා කියනවා දෙවැනි අර්ථය තමයි අපි පිහියක් හරි වැයක් හරි බඳු සියුම් උපකරණයක් අරගෙන ලීයක් කුඩා කුඩාවට කෑලිවලට රහිනවා නම් ඒකටත් කියනවා සංලිඛති කියලා. එහෙම නැත්නම් අපිට තේරෙන විදිහට කිව්වොත් අපි කොළ ටිකක් අතට අරගෙන පිහියකින් හීනිවට ලියන්නේ පුංචි පුංචි කොටස් වලට ඒකට කියන්නේ සංලිඛති කියලා. එතකොට අන්න ඒ අර්ථයෙන් තමයි මේ ප්‍රතිපත්ති ක්‍රමය සල්ලේඛ කියන නමින් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සල්ලේඛ පටිපදා. ඒ කියන්නේ අනුක්‍රමයෙන් කෙලස් ලියා දමන ප්‍රතිපත්ති ක්‍රමය. අර කොළ ටිකක් අතට අරගෙන හීනිවට කුඩා කුඩා කොටස් වලට කපාගෙන කපාගෙන යනකොට අවසානයේ ඒ කොළ මිට අවසාන වෙනවනේ. අන්න ඒ වගේ කුඩා කුඩා කොටස් වලට කපලා ශ්‍රය කරලා අහෝසි කරන ක්‍රමවේදයක් තමයි මේ සල්ලේක ප්‍රතිපදාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අනික් අතට අර ලියනවා සටහන් කරනවා කියන අර්ථයත් එක්තරා ප්‍රමාණයකින් මේ තුල ගැබ් වෙලා තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට පාදක වෙන්නේ එක් අවස්ථාවක සවස් භාගයේ චුන්දහා මුදුරෝ සමාපත්තියෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට තථාගතයන් වහන්සේ වැඩ සිටින විහාරයට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා පැනයක් විමසුවා. චුන්දහාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම්කිසි කෙනෙකුට පවතිනා වූ යම්කිසි දෘෂ්ටියක් ඒ කියන්නේ එදා එදා සමාජයේ පැහැදිලි දෘෂ්ටීන් කොටස් දෙකක් තිබුණා. එකක් තමයි තමන් පිළිබඳව ඒ කියන්නේ මේ ජීවිතය ආත්ම භාවය පිළිබඳ දෘෂ්ටීන් අනිත් එක තමයි ලෝකය පිළිබඳව දෘෂ්ටීන්. ඒ කියන්නේ Taman පෙර හිටියද නැද්ද? මතු සසරේ ඉන්නවද? මරණින් ලෝකය අන්තවත්ද? අනන්තවත්ද? මේ විදිහට Taman පිළිබඳවත් ලෝකය පිළිබඳවත් විවිධ ප්‍රශ්න මතු කළා. ඒ ප්‍රශ්න වලට සාපේක්ෂව යථාර්ථය දකිනව වෙනුවට බොහෝ දෙනා වැරදි දෘෂ්ටිවල එල්බගෙන හිටියා. ආත්මයක් ඇතය ඒ ආත්මය මරණින් පස්සේ අහෝසි වෙනවාය කියලා ඇතම් කෙනෙක් ප්‍රකාශ කළා. එතකොට ඒක හැඳින්නුවා උච්ඡේද දෘෂ්ටියයි කියලා. ආත්මයක් ඇතය එය මරණින් මතුත් භවෙන් භවයට දිගින් දිගට යනවා. ඒක හැඳින්නුවා සාස්වත දෘෂ්ටියයි කියලා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ දෘෂ්ටිවාද 62ක් තිබුණා. දෘෂ්ටි කියලා කියන්නේ ජීවිතය ලෝකය පිළිබඳව කරුණු සොයපු ඇතැම් අය ඒ පිළිබඳව තම තමන්ගේ මත ප්‍රකාශ කළා. ඒ අනුව දර්ශනවාද බිහි වුණා. ඒ බිහි වෙච්ච දර්ශනවාද තමයි 62ක් තිබුණේ. එතකොට මේ 62ම මේ ආත්මයයි කියන දෘෂ්ටිය මත තමයි පදනම් වෙලා තිබුණේ. ඒ ආත්මයයි කියන දෘෂ්ටිය මත පදනම් වෙලා තිබිච්ච නිසා සාස්වත දෘෂ්ටියට හෝ උච්ඡේද දෘෂ්ටියට කියන ওই දෘෂ්ටි දෙකෙන් එකකට අර දෘෂ්ටි 62ම ඇතුළත් වුණා. දැන් මේ චුන්දහාමුදුරුව ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ආත්මය සම්බන්ධව හෝ ලෝකය සම්බන්ධව හෝ යම් කිසි කෙනෙකුට යම් වැරදි දෘෂ්ටියක් පවතිනවා නම් ඒ දෘෂ්ටිය දුරු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද යම් කිසි කෙනෙක් විදර්ශනාවට යොමු වුණු සැනින්ම ඒ දෘෂ්ටීන් දුරු කරන්නට සමත් වෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා චුන්ද යම්කිසි කෙනෙක් විදර්ශනා මාර්ගයට යොමුණු සැනින්ම ඒ දෘෂ්ටිය දුරු කරන්නට සමත් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙකුට හැකි වෙනවද මේ පංචස්කන්ධය අනාත්ම වශයෙන් දකින්න. මොකද දැන් මේ සියලු දෘෂ්ටීන් ජනිත වෙන්නේ සංවර්ධනය වෙන්නේ මේ පංචස්කන්ධය තුල. පංචස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට අපි මේ තමන් කියලා ගන්නෙත් අනුන් කියලා ගන්නෙත් ලෝකය කියලා ගන්නෙත් විශ්වය කියලා ගන්නෙත් මේ නොයෙක් වචන වලින් හඳුන්වන්නේ පංචස්කන්ධයමයි. ඒ පංචස්කන්ධයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ තමයි මේ මුළු විශ්වය තුලම තියෙන්නේ. ඒ අතරින් මේ තමන් යයි කියලා වෙන් කරගත්තු කොටස අපි දැඩිව උපාදාන කරගෙන තියෙනවා. මේ තමන්ගේ රූපය, තමන් විඳින වේදනාව, තමන්ගේ සංඥා, තමන්ගේ සංස්කාර, තමන්ගේ සිත, තමන්ගේ මනෝභාවය ඒවා අපි දැඩිව අල්ලාගෙන ඉන්නවා. එතකොට අන්නේ තමන්යයි කියලා දැඩිව උපාදාන කරගෙන තියෙන මේ පංචස්කන්ධය පාදක කොටගෙන තමයි අර සියලුම දෘෂ්ටීන් නිර්මාණය වෙන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් අපේම සිතේ තමයි මේ දෘෂ්ටි නිර්මාණය වෙන්නේ. එතකොට ඒ අපේම චේතනා පදනම් කොටගෙන තමයි මේ දෘෂ්ටි නිර්මාණය වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා යම්තාක් Taman පිළිබඳව හෝ ලෝකය පිළිබඳ යම් දෘෂ්ටියක් වේද ඒ සියලු දෘෂ්ටීන් ජනිත වෙන්නේ මේ පංචස්කන්ධය තුලින්මයි. එනිසා චුන්ද යම්කිසි කෙනෙකුට මේ පංචස්කන්ධය ආත්මයක් නොවේයි. සත්වයක් නොවේයි, පුද්ගලයෙක් නොවේයි, මම නොවේයි, මගේ නොවේයි කියලා පැහැදිලිව යථාර්ථවත්ව දකින්නට සමත් වුණොත් අන්නේ දැක්මත් එක්කලා තමයි සම්මා දිට්ඨිය උපදින්නේ. විද්‍යාව උපදින්නේ ප්‍රඥාව උපදින්නේ අන්නේ සම්මා දිට්ඨිය උපදින තැනදී තමයි අර තමන් පිළිබඳව ලෝකය පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටීන් සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම පැහැදිලි කරලා තථාගතයන් වහන්සේ තව වැදගත් කාරණයක් මෙහිදී මතු කරනවා. චොන්ද සමහර අය සමත භාවනාව ප්‍රගුණ කරලා. ඒ කියන්නේ සමත භාවනාව කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. කුසල් සිතෙහි එකඟ බව දියුණු කරනවා. භාවනාව දෙආකාරයිනේ සමත විදර්ශනා කියලා සමත භාවනාව කියලා කියන්නේ සමාධිය, චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරන භාවනා කරන. විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාව දියුණු කරන භාවනා කරන. ඒතර බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා චොන්ද ඇතැම් අය ඒ සමාධිය දියුණු කරන සමත භාවනාව ප්‍රගුණ කරලා ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන මේ රූපාවචර ධාන උපදවා ගන්න. ඒ ධාන උපදවාගත් තැනැත්තාට බොහෝ කාලයක් ඒ ධානයත් එක්කලා පවතින්න පුළුවන්. එතකොට කෙලෙස් මතුවෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය මතුවෙන්නේත් නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම කිසිවක් මතුවෙන්නේ නැහැ. එතකොට ඒ තැනැත්තා අර ධානයත් එක්කලා ඉන්නකොට නිකෙලස් මානසිකත්වයකින්, පිරිසිදු මානසිකත්වයකින් තමයි ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒතනත්තාගේ සිත පිරිසිදුව පවතුනාට ඒතනත්තා කෙලෙස් දුරු කරලා නැහැ. ඒතනත්තා తాවකාලිකව කෙලස් යටපත් කිරීමක් පමණයි කරලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් රොන් මඩ සහිත වතුර ටිකක් අපි මැටි බඳුනකට දාලා නිසල්මනේ තියලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට රොන් මඩ ටික යටට බැහැලා පිරිසිදු වතුර මතුවෙනවා. එතකොට මේ වතුර ටික පිරිසිදුයි. ඒ වතුර අපට පරිහරණය කරන්නත් පුළුවන්. එතකොට මේ බඳුන සොලවන්නේ නැතුව කලම්බණය කරන්නේ නැතුව තියලා තියෙන තාක්කල් පිරිසිදු වතුර අපට පෙනෙනවා. ඒ පිරිසිදු වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි කැළඹුණු සැනින් ඕනම මොහොතක අර යට තියෙන රොන් මඩ නැවත ඇවිස්සලා ජලයට මුහු වෙන්නට පුළුවන්. ඒ අවදානම තියෙනවා. අන්න වගේ තමයි යම්කිසි කෙනෙක් සමත භාවනාව කරලා කුසල චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරලා සමාධිය දියුණු කරලා ධානයකට සමවැදුනහම ඒ තනත්තාගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන ලෝභ ద్వේෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන් එහෙම නැත්නම් සංයෝජන ධර්ම අනුශය ධර්ම වශයෙන් පවතින ක්ලේශ මූලයන් ඒවා එහෙමම තියනවා අර රොන් මඩ ටික යටට මිදුණා වගේ කැළඹෙන්නේ නැහැ ඇවිස්සෙන්නේ නැහැ ඇයි කුසලයක හොඳට මනස ඒකාග්‍ර කරලා පවතින නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නමුත් චුද්ද ඒ තනත්තා කෙලෙස් නැසූ කෙනෙක් නෙමෙයි. ඒ තනත්තා ඕනම මොහොතක නැවත ඒ කෙලෙස් මතුවලා එන තැනටපත් වෙන්නට පුළුවන්. නැවත ඒ තනත්තාගේ අර දුර්වලකම් අර දෘෂ්ටීන් අවදි වෙන්නට පුළුවන්. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයේ ඒ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන මේ රූපාවචර ධාන යම්කිසි කෙනෙක් උපදවාගෙන ධාන සුවය විඳිනවද? එය ආර්ය විනේහි හඳුන්වන්නේ ditta dhamma sukha viharanayai කියලා. ditta dhamma කියලා කියන්නේ මේ ජීවිතේ, මේ ආත්ම භාවය, ඒ කියන්නේ මේ භවය කියන එක. ඒතර ditta dhamma sukha viharanayai කියන්නේ මේ භවය තුල සැපසේ ඉන්න ක්‍රමයක්. මනස කැළඹෙන්නේ නැතිව මනස කිලිටි වෙන්නේ නැතිව, නීවරණ ධර්ම අවදි වෙන්නේ නැතිව, කෙලෙස් වලින් සිත ව්‍යාකූල වෙන්නේ නැතිව මේ භවය තුල පමණක් සුවසේ ඉන්න පුළුවන් ක්‍රමයක් තමයි අර ධාන භාවනා කියන්නේ. එතකොට ඒ ධානය මරණාසන්න මොහොතේ මතුවෙලා බ්‍රහ්ම ලෝකේ උපන්නොත් ඒ බ්‍රහ්ම ලෝකයේ පවතින කාල සීමාව තුලත් ඒ ධානයත් එක්කලා සුවසේ පවතින්නට පුළුවන්. නමුත් ඒ තැනත්තා කෙලස් නැසූ කෙනෙක් නෙමෙයි. එනිසා චොන්ද මේ ආර්ය විනයෙහි මේ රූපාවචර ධාන හඳුන්වන්නේ ditta ධම්ම සුඛ විහරණයයි කියලා. ඒක කෙලස් නැසීමක් නොවේ. එනිසා මේ ආර්ය විනයෙහි ඒ රූපාවචර ධාන හඳුන්වන්නේ ditta ධම්ම සුඛ විහරණයයි කියලා. එය කෙලස් නැසීමක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඊළඟට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා චුන්ද යම්කිසි කෙනෙක් ඒ රූපාවචර ධාන ඉක්මවා ගිහිල්ලා අරූපාවචර ධාන උපදවා ගන්නවා. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියලා වඩාම සූක්ෂම මානසික තත්වයන්ට Tamange මනස පුහුණු කරනවා. එහෙම පුහුණු කළාම ඒ තැනත්තාගේ මනසේ කොහෙත්ම අර නීවරණ ධර්ම කෙලස් ධර්ම මතුවෙන්න ඉඩක් නැහැ. ඉඩක් නැති වුණාට ඒ තැනත්තා කෙලස් නැසූ කෙනෙක් නෙමෙයි. ඕනම මොහොතක නැවත අර නීවරණ ධර්මයන් අවදි වුණොත් මතු වුණොත් යලිත් අර ක්ලේශයන්ට සිත වසඟ වෙන්නට පුළුවන්. ඒ නිසා චුන්ද යම්කිසි කෙනෙක්ගේ අරූපාවචර ධානය උපදවා ගත්තත් එය මේ ආර්ය විනයෙහි මේ සම්බුද්ධ ශාසනයේ හඳුන්වන්නේ ශාන්ත විහරණය කියලා. අර රූපාවචර ධානය උපදවා ගත්තාම එයා හඳුන්වන්නේ ditta ධම්ම සුඛ විහරණයයි කියලා. මේ ජීවිතේම සුවසේ ඉන්න ක්‍රමයක්. අරූපාවචර ධානය උපදවා ගත්තාම එය හඳුන්වනවා ශාන්ත විහරණයයි. ඇයි ඒකට ශාන්ත විහරණය කියලා කියන්නේ? මනස ඊටාම සියුම් කරලා ඊටාම ශාන්ත තත්ත්වයටපත් කරලා පවත්වා ගන්නා වූ අවස්ථාවක්. නමුත් එහෙත් ඒ තැනත්තා කෙලස් නැසූ කෙනෙක් නෙමෙයි. මෙන්න මේ විදිහට මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ රූපාවචර අරූපාවචර ධානය පිළිබඳව පැහැදිලි කරලා ඉන්නනතුරුව තමයි යමෙකුට කෙලස් ප්‍රහාණය කරන්න ඕන නම් මෙන්න මේ සල්ලේක ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි කියලා විදර්ශනාව ප්‍රගුණ කිරීම වශයෙන් මේ සල්ලේක ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව තමයි මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. ତොර සල්ලේක ප්‍රතිපදාව හැටියට පියවර පහක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සල්ලේක පරයය, චිත්තුප්පාද පරයය, පරික්කමන පරයය, උපරිභාව පරයය සහ පරිනිබ්බාන පරයය. එතකොට පරයය කියලා කියන්නේ පියවරවක් පියවර. එහෙම නැත්නම් මෙහි මේ ප්‍රතිපදාවේ එක් එක් කොටස්. එතකොට කොටස් පහකින් යුක්තයි. එහෙම නැත්නම් පියවර පහකින් යුක්තයි මේ කෙලෙස් දුරු කරන්නා වූ ප්‍රතිපත්ති ක්‍රමය. අර විදිහට යම්කිසි කෙනෙක් රූපාවචර ධානයක් උපදවාගෙන හිටියොත් කෙලස් යට කරගෙන සුවසේ ඉන්නට පුළුවන්. අරූපාවචර ධානයක් උපදවා ගත්තොත් ශාන්ත විහරණයට පැමිණිලා ඉන්නට පුළුවන්. නමුත් කෙලස් නැසූ කෙනෙක් නෙමෙයි. කෙලස් නසන්නට ඕන නම් මෙන්න මේ පියවර පහ අනුගමනය කළොත් ඒ තනත්තාට නැවත නොහට ගන්නා ආකාරයෙන් තමන් සතුව පවතින ඕනම දුර්වලකම ඕනම ක්ලේශ ධර්මයක් ප්‍රහාණය කරන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. අන්න ඒ නිසා තමයි මේ ප්‍රතිපත්ති ක්‍රමය සල්ලේක ප්‍රතිපදාවයි කියලා හඳුන්වන්නේ. සල්ලේක ප්‍රතිපදාව කියන්නේ එතකොට කෙලස් ලියා දමන ප්‍රතිපදාව. අර වැයකින් ලීයක් වැහැලා රැහැලා හීනි කොටස් වලට කපලා කපලා දාලා ඒක අවසන් කරන්නට පුළුවන්. අපි අතට ගත්තු කොළ ටිකක් පිහියකින් හරි මන්නකින් හරි හීනියට ලියලා ලියලා ඒක අහෝසි කරන්නට පුළුවන්. අන්න වගේ අපේ ක්ලේශ ධර්මයන් අනුක්‍රමයෙන් දුර්වල කරලා දුර්වල කරලා එය ਸਰව සම්පූර්ණයෙන් අහෝසි කරන ක්‍රමයක් නිසා මේ ප්‍රතිපත්ති ක්‍රමය සල්ලේක ප්‍රතිපදාවයි කියලා හඳුන්වනවා. එතකොට එහි පළමු පියවර තමයි සල්ලේක පරයය. සල්ලේක පරයය හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා කාරණා 44ක්. ඒ කියන්නේ පුද්ගලයෙක් තුල මතුවෙන්නට පුළුවන් දුර්වලකම් 44ක් බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වලා එකින් එක එකින් එක පැහැදිලි කරනවා චුන්ද අන්‍ය පුද්ගලයෝ හිංසාකාරී පුද්ගලයෝය. නමුත් මම මා තුලත් මේ හිංසාකාරී බව පවතිනවා මම මේ හිංසාකාරී බවින් මිදෙන්නට ඕනේ අනිත් අය හිංසාකාරී බව තුල පවතිනවා වෙන්නට පුළුවන් නමුත් මම මා යම් හිංසාකාරී ප්‍රතිපත්ති ක්‍රමයකට යොමු වෙලා තියෙනවා නම් මේ හිංසාකාරී ප්‍රතිපදාවෙන් මම මිදෙන්නට ඕන කියලා තමන්ගේ දුර්වලකම හරියට හඳුනා ගන්න. අන් අයට සාපේක්ෂව. දැන් අපිට ගොඩක් වෙලාවට අපේ දුබලකම පේන්නේ නැහනේ අපිට පැහැදිලිව පේන්නේ අනුන්ගේ දුර්වලකම. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වා දෙනවා ඒ අනුන්ගේ දුර්වලකම පේනවා නම් ඒ ඇසුරෙන් Taman දිහා බලලා Tamanගේ දුර්වලකම හඳුනා ගන්න. අන් අය පරපන නසන්නෝය. එතකොට මා සතුවත් ඒ දුර්වලකම තියනවාද? මගේ අතනොත් ප්‍රාණඝාතය සිද්ධ වෙනවාද? එහෙමනම් අන් අය පරපන නසන අය වුණාට මම පරපන නැසීමෙන් වළකින්නට ඕනේ. එතකොට අන් අය අන්සතු දේ සොරකම් කරනවා. ඒක වැරදි කියලා අපිට පේනවා. ඒ ඒ Tamanට පේන කාරණේ පාදක කොටගෙන Taman දිහාවට හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මමත් යම් යම් අවස්ථාවල අන්සතු දේ ගන්නට ඔවුන්ගේ කැමැත්තෙන් තොරව අන්සතු දේ ගන්නට මම කටයුතු කරනවා. එහෙමනම් අනිත් අය අන්සතු දේ ගන්න සොරකම් කරන අය උනාට මම මේ සොරකම් කිරීමෙන් වළකින්නට ඕන කියලා ඒ තනත්තා කල්පනා කරනවා. මේ විදිහට දස අකුසලය පිළිබඳවම බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. ඊළඟට මානසිකව ඇතිවෙන තවත් ක්ලේශ මූලයන් පිළිබඳව මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිච්ඡා ආදී ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති මේ විදිහට අර මිත්‍යා මාර්ගය පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ එකින් එක එකින් එක පැහැදිලි කරනවා. ඊළඟට මනසේ ඇතිවෙන ක්ලේශ උපක්ලේශ ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහිදී ඊළඟට පැහැදිලි කරනවා. Tamange මනසේ මතුවෙන කෝපය, ద్వේෂය, අධික ලෝභය, ඊළඟට කුහකකම, මානය මෙබඳු ක්ලේශ ධර්මයන් පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට අපේ ජීවිතයේ අපට හඳුනා ගන්නට පුළුවන් කායික වාචසික මානසික දුර්වලකම් 44ක් බුදුරජාණන් වහන්සේ මෙහිදී අනුපිළිවෙලින් එකින් එක එකින් එක පැහැදිලි කරනවා. පැහැදිලි කර කර ඒ එකින් එක තථාගතයන් වහන්සේ දක්වන්නේ මේ පළවෙනි පියවරේදී අපි ලොකු දෙයක් කරන්නට නෙමෙයි උත්සාහ කරන්නේ මේ කෙලස් ප්‍රහාණය කිරීම සම්බන්ධව පළවෙනි පියවරේදී වැදගත්ම කාරණය තමයි තමන් සතුව මෙබඳු දුර්වලකමක් තියනවා කියලා අවංකව සනිටුහන් කිරීම. අපි අර මුලින් කිව්වනේ සල්ලේක කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා කියලා. එකක් තමයි හීනිවට ලියා දැමීම. අනිත් එක තමයි පෑනක් අරගෙන සටහන් කිරීම. එතකොට මෙහිදී මේ පෑනක් අරගෙන සටහන් කරනවා කියන විදිහේ අර්ථයකුත් මේකේ තියෙනවා. ඒ කියන්නේ මුලින්ම සනිටුහන් කරගන්නවා. මුලින්ම සටහන් කරගන්නට ඕන හඳුනා ගන්නට ඕන අපි ළඟ මෙහෙම දුර්වලකමක් තියෙනවා මේ පියවර අපට සුළු දෙයක් වගේ පෙනුනට මේක ඉතාමත්ම වැදගත් පියවරක් දුබලකම් දුරු කිරීම හෙවත් සල්ලේක ප්‍රතිපදාවෙන්. ඇයි මේක වැදගත් වෙන්නේ? අපි කොච්චර අනිත් අයගේ දුර්වලකම් දැක්කා වුණත් මගේ ළඟ මේ දුර්වලකම තියනවා කියලා අවංකව පිළිගන්න තාක්කල් ඒ තනත්තා ඒ වරදින් මිදෙන්නට සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ වරදින් මිදීමේ ප්‍රතිපත්ති ක්‍රමයකට ඒ තනත්තා යොමු වෙන්නේ නැහැ. දැන් අපි දකිනවානේ සමහර අය කියනවා අනේ හාමුදුරනේ මට හරියට තරහ එනවා මේ තරහ අඩු කරගන්න ඕන මට තේරෙනවා මේක වැරදි කියලා මේක වළක්ව ගන්න ඕන නමුත් මට හිතා ගන්න බෑ කොහොමද මේක කරන්න කියලා කොච්චර තරහ ගන්න එක හොඳ නෑ මේකෙන් වළකිනවා කියලා හිතුවා වුණත් අනිත් අය කරන එක එක වැරදි දකින්නකොට කෝපය මතුවෙනවා දැන් මෙහෙම කියනවා එතකොට ඇත්තටම ඇයිද ඒ අයට වරදින් වළකින්නට බැරි වරදින් වළකින්නට බැරි අර ලෝකයේ අන් අය කියන නිසා කෝප වෙන එක වැරදි කියලා හිතුවට Tamanට තරහ ගිහිල්ලා දරා ගන්න බැරි වෙනකොට ඇති වෙන පීඩාව නිසා ඒක දුරු කරගන්න ඕන කියලා හිතුවට ඇත්තටම බොහෝ දෙනා තරහ ගන්න එක ඒක සුදුසු දෙයක් නෙමෙයි මේක දුරු කරගන්න ඕන කියන අවංක අදහසකට එන්නට සමත් වෙන්නේ නැහැ. එහෙම අවංක අදහසකට ආවොත් තමයි එතනින් නැගී සිටින්නට අපි අවශ්‍ය පියවර සොයන්නට පෙළඹෙන්නේ. අපි හුඟක් වෙලාවට වැරදි අඩුපාඩු ගැන කතා කරන්නේ සුතමේ ඥාණයෙන්. සුතමේ ඥාණයෙන් කියලා කියන්නේ අහලා තියෙනවා ඒක වැරද්දක් කියලා. ඊළඟට චින්තාමේ ඥාණයෙන් අපි හිතලා තේරුම් අරගෙන තියෙනවා යම් ප්‍රමාණයකට වැරද්දක් කියලා. හැබැයි අපි පැහැදිලිව අවංකව සිහිනුවණින් ඒකෙහි ඇති වරද අපි තේරුම් අරගෙන නැහැ. මේ මේ කියන කතාව තේරෙනවද? ඒ කියන්නේ අපිට තේරුම් ගන්නට පුළුවන් තරහ ගන්න එක හොඳ නෑ කියන එක පොඩි දරුවෙකුට වුණත් තේරෙන කාරණයක්. ඒතර මොකද්ද මෙතන මේ කියන්නේ මේක සනිටුහන් කරගන්නවා කියන්නේ? ඒ කෝපය කියන එක වරදක් වෙන්නේ ඇයිද? මොකක් නිසාද ඒක වැරද්දක් වෙන්නේ? දැන් සමහර වෙලාවට ඒ තරහ ගන්න එක හොඳ නෑ කියන කෙනාම අනිත් අතට කියනවනේ එහෙම තැන්වල තරහ ගන්න නැතුව බෑ අපි නිකන් එහෙම නිවට වෙලා හිටියොත් එහෙම අනිත් අය නිකන් ගෝණිය නැතුව කරේ නගින්නේ එතකොට අපේ ඔළුවට අත හොදලයි එහෙම ඉන්න බෑ අපිත් නිකන් පෙන්වන්න ඕන ඒගොල්ලන්ට අපි දැන් අර ඒකට හොඳ උදාහරණයකුත් තියෙනවා දරමිටියට බැඳගෙන යනකම් ඉන්නේ නැතුව මේ සර්පයයි කියලා පොඩ්ඩක් පෙනේ පුප්පලා පෙන්වන්න ඕන එහෙම නැති වුණොත් මේ සමාජයේ ජීවත් වෙන්න බෑ එතකොට ඒ බඳු තැන්වලදී අර කෝප වෙන එක අවශ්‍යයි කියලා මිනිස්සු හිතනවා අනිත් වෙලාවට කෝපය දුරු කරගන්න ඕන කියලා කතා කරන යෝජනා කරන අයම සමහර තැනකදී ඒ කෝපය අවශ්‍යයි අපට රැකෙන්න. ඊළඟට දරුවෝ වැරද්දක් කරනකොට කෝප වෙන්න බෑ. එහෙම හිතනවා. දරුවා වරදක් කරනකොට දරුවා වරදින් මුදවා ගන්නට බැනවදිනවද දඬුවම් කරනවද උපදෙස් දෙනවද ඒ දරුවා වරදින් මුදවා ගන්නට යම් උපාය මාර්ගයක් යෙදිය යුතුයි ඒක අවශ්‍යයි නමුත් දරුවා වැරද්ද කරනවා කියලා මව හෝ පියා හෝ වැඩිහිටියා හෝ කුපිත වෙනවා නම් ඒක දරුවාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක තමන්ගේ ප්‍රශ්නය. ඒතර දරුවා කරන වැරද්දේදී අපි කුපිත වෙන්න ඕන කියලා නියමයක් නැහැ. දරුවා වරදින් මුදව ගන්න ඕන. අපි කුපිත වෙන එක ඒක අපේ දුර්වලකමක් හැටියට හඳුනාගෙන වෙනම ඒකෙන් අපි නැගී සිටින්නට ඕන. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ දරුවා වරදක් කරනකොට අපි කුපිත උනේ නැතිනම් ඒ දරුවා වරදින් මුදව ගන්න බෑ. ඒ බඳු තැන්වලදී කුපිත වීම අවශ්‍යයි. අනිත් අය අපිව නිකන් හැල්ලු කොට සලකනකොට අපිව යටකරන්න හදනකොට කෝප වීම අවශ්‍යයි. නැත්තම් අපේ தත්ත්ව රැක ගන්න බෑ. අන්න ඒ වගේ කෝප වීම හොඳ නැහැයි කියලා කල්පනා කරන අපිම විතක ඒ කෝපය අපට අවශ්‍යයි. ඒක අපේ පෞරුෂයට අවශ්‍යයි. ඒක අපේ ප්‍රතිරූපයට අවශ්‍යයි. ඒක අපේ පෞරුෂයේ එක්තරා ලක්ෂණයක් හැටියට මගේ එක විදිහක් හැටියට ඒක පවත්වා ගන්නට වෑයම් කරනවා. එතකොට එහෙම පවත්වා ගන්න උත්සාහ කරන්නේ ඇයි? ඒක වරදක් කියන බව අවංකව තාම ඒත්තු ගිහින් නැහැ. එමනම් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ අඩුතරමින් Tamange දෝෂය ඍජුව Tamanට පේන්නේ නැත්නම් අනිත් අය දිහා බලනකොට අනුන්ගේ වැරද්ද පේනවනේ. අහවලා මේ මේ දෝෂයෙන් යුක්තයි කියලා අන්න ඒක දිහා බලලා ඒ තුලින් තමන්ගේ පැත්තට හැරෙන්න. හැරිලා කල්පනා කරන්න මගේ ළඟත් මේ දුර්වලකම තියෙනවා. අනිත් කෙනා ළඟ තියෙන දුර්වලකම සුදුසු නැහැ කියලා මම කල්පනා කරනවා නම් ඒ දෝෂේම මගේ ළඟ තියෙනවා නම් ඒක සුදුසු වෙන්නට විදිහක් නැහැ. වරද කොතන තිබුණත් වරදමයි. දෝෂය කොතන තිබුණත් දෝෂයමයි. දුර්වලකම කොතන තිබුණත් දුර්වලකමයි. ඒ නිසා මේ දුබලකම මගේ ළඟ තියෙන එක දුර්වලකම ඒක දුරු කල යුත්තක් කියන බව හරියට හඳුනගන්න හරියට සනිටුහන් මේක පහසු කටයුත්තක් නෙමේ නමුත් අපි උත්සාහ කරන්නට ඕන එතනට මනස සකස් කරගන්න. දැන් සමහර වෙලාවට මව්පියෝ වැඩිහිටියෝ තමන්ගේ දරුවෙක් වැරද්දක් කළාම අවවාදයක් කරනවානේ. ඒ අවවාද කළාම ගොඩාක් දරුවෝ කියන්නේ මොකද්ද? අම්මා මට බැන්නා, තාත්තා බැන්නා. ඇයිද බැන්නා කියන්නේ? දැන් ඒ අය හිතන්නේ මේ මට චෝදනා කළා මට නිග්‍රහ කළා මට බැන වැදුනා මේ වරද පෙන්නවා කියලා පිළිගන්නේ. ඇයිද? ඒක වරදක් කියලාවත් ඒ අය දකින්න සූදානම් නැහැ. ඒක පිළිගන්න සූදානම් නැහැ වැරද්දක් කියලා. වැරද්දක් කියලා අඩුතරමින් අම්මා තාත්තා පෙන්වා දුන්නහමවත් Tamanට වැටහෙනවා නම් තමයි මේ වරදයි පෙන්වා දුන්නේ. මේ වරදටයි චෝදනා කළේ කියලා Tamanට දැනෙන්නේ. ඒක වරදක් හැටියට නොදකින තාක්කල් දරුවට වැටහෙන්නේ අම්මා මට බැන්නා තාත්තා බැන්නා මට චෝදනා කළා එහෙම තමයි දකින්නේ ඇයිද ඒකට හේතුව වරද වරද හැටියට දකින්නට සමත් නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝබාලෝ මඤ්ඤති බාල්යං පණ්ඩිතෝ වාපිතේනසෝ යම්කිසි කෙනෙකුට Tamanගේ දුර්වලකම දුර්වලකමක් හැටියට හඳුනා ගන්නට පුළුවන් නම් එයින්ම ඒ තනත්තා ඥානවන්තයෙක් වෙනවා එයින් මේ තනත්තා ප්‍රඥාවන්තයෙක් වෙනවා. ඇයි දුබලකම දකිනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒකට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. මේක වරදක්. ඇයිද ඒක වරදක් වෙන්නේ? මේ මේ දෝෂය එහි පවතින නිසා. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ සල්ලේක ප්‍රතිපදාවේ පළමු පියවර හැටියට දේශනා කරන්නේ සල්ලේක පරයය. ඒ කියන්නේ මේ මේ කාරණා තමන් ළඟ දොස් සහිතව මේ සදොස් කරුණු මා සතුව පවතිනොයි කියලා අන් අය උපමා කොට අන් අය දිහා බලලා අනුන්ගේ දෝෂය පෙනෙනකොට ඒ ඇසුරින් තමන් වෙත ප්‍රත්‍යවේක්ෂණය යොමු කරලා ඒ කියන්නේ ආපසු හැරිලා බලලා තමන්ගේ දුර්වලකම හඳුනාගන්න. වෙනතුනේ අපේ මේ ඉන්ද්‍රයන් පිහිටලා තියෙන දැන් අපේ ඇස් දෙකට අනිත් අයගේ මූණේ තියෙන අඩුපාඩු පේනවා. හැබැයි අපේ මූණේ අඩුපාඩුව පේන්නේ නැහැ. අපේ ඇස් දෙකට. අපේ කන් වලට බාහිර ශබ්ද ටික ඇහෙනවා. ඇතුලේ ශබ්ද ඇහෙන්නේ අපේ නහයට පිට තියෙන දුර්ගන්ධයන් ඔක්කොම දැනෙනවා. මේක ඇතුලේ තියෙන දුගඳ දැනෙන්නේ එහෙම තමයි මේ ඉන්ද්‍රිය පිහිටලා තියෙන්නේ. මනසත් පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේම දෝෂය දකින්නට විනා තමන්ගේ මනසේ තමන්ගේ ජීවිතයේ තියෙන දෝෂය දකින්නට නෙමෙයි. එනිසා දැන් අපේ ඇස් දෙකට අනුන්ගේ මූණේ අඩුපාඩුව පෙනුනට අපේ මූණේ අඩුපාඩුව පෙනෙන්නේ නැති නිසා අපට උපක්‍රමයක් යොදන්නට වෙනවා නේත්‍ර දෘෂ්ටිය අහපසු හරවන්නට. ඒකට අපි මොකද්ද පාවිච්චි කරන්නේ? කැඩපතක් පාවිච්චි කරනවා. කණ්ණාඩියක් පාවිච්චි කරනවා. කණ්ණාඩිය ඉදිරියට ගිහිලා කණ්ණාඩිය දිහා බැලුවෙන් පස්සේ අපේම නේත්‍ර දෘෂ්ටිය අපට ආපසු හරවලා අපේ මූණේ අඩුපාඩු බලා ගන්නට පුළුවන්. එහෙම බලාගත්තොත් ඒ අඩුපාඩු දැකගත්තොත් තමයි ඒවා සකස ගන්නට පුළුවන් අන්න ඒ වගේ අපිට මුලින්ම පේන්නේ අනුන්ගේ අඩුව. මුලින්ම දැනෙන්නේ අනුන්ගේ දුර්වලකම. ඒක පෙනෙනකොට ඒක දකිනකොට අර කැඩපතක් ඉදිරියට ගිහිල්ලා නේත්‍ර දෘෂ්ටිය ආපසු පරාවර්තනය කරන්න වගේ අපි උත්සාහ කරන්න ඕනේ අනුන්ගේ දෝෂේ පෙනෙනකොටම මගේ ළඟත් මෙහෙම දුර්වලකම් තියනවාද මගේ ළඟ මෙහෙම අඩුපාඩුකම් තියනවාද අනිත් කෙනාගේ මේ දුර්වලකම දුර්වලකමක් හැටියට ඇයිද මම හංගින්නේ? එහෙනම් මා සතුව තියෙන මේ කාරණේ යහගුණයක් වෙන්නට බෑනේ. එහෙනම් ඒකත් දුබලකමක්. එහෙනම් අනිත් අය කොතෙක් දුර්වලකම් වලින් යුක්ත වුණත් ඒගොල්ලෝ සැකසුණත් නැතත් මගේ දුර්වලකමින් මා නැගී සිටින්නට ඕන කියන මේ ආකල්පය ඇති කර ගැනීම වැදගත්. ඉතින් ඒ නිසා පළමු පියවර තමයි සල්ලේක පරයය. ඒ කියන්නේ මේ මේ දුර්වලකම් මගේ ළඟ තියෙනවායි කියලා හරියට සනිටුහන් කර ගැනීම හරියට හඳුනා ගැනීම. ඊළඟට දෙවැනි පියවර තමයි චිත්තුප්පාද පරයය. චිත්තුප්පාද පරයයයි කියලා කියන්නේ සිතුවිලි ඉපදවීමේ පියවර. ඒ කියන්නේ දැන් දුර්වලකම හඳුනාගත්තු තරමටම අපට දුබලකම් වලින් නැගී සිටින්නට බෑ. ඒ දුර්වලකම් කියන ඒවා අපට මේ එක දවසක දෙකක මතුවෙච්ච නෙමෙයි. ඒවා දීර්ඝ කාලයක් සමහරට සසරේම ඇබ්බැහි වෙච්ච දුර්වලකම්. එහෙම නැත්නම් මේ ජීවිතේ දිගු කලක් අපට පුරුදු වෙච්ච ඇබ්බැහි වෙච්ච දුර්වලකම් ඒවා නැගී සිටින්නට නිකන් සිතුවිල්ලක් උපදෝප පමණින් පුළුවන් කමක් නැහැ ඒ සඳහා හොඳ චිත්ත අදිෂ්ඨානයක් මතු කරගන්නට ඕන අන්න ඒ විදිහට මේ දුර්වලකමින් මම කෙසේ හෝ නැගී සිටිනවා කියලා දැඩි චිත්තාදිෂ්ඨානයක් ඇති කරගන්න අවස්ථාව තමයි මේ සල්ලේක ප්‍රතිපදාවේ දෙවනි පියවර වෙන්නේ දැන් මේ චිත්තුප්පාද පරයාය හෙවත් මේ අදිෂ්ඨාන කරගන්නා අවස්ථාව කොච්චර වැදගත්ද කියනවනම් අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ දේශනා පාඩය මේ සූත්‍රයේ අන්තර්ගත වෙන කොටස චිත්තුප්පාද මත්තම් පිචේ චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපනවාදෝ කායන වාචාය අනුවිධියනාසු බුදුහාමුදුරුවෝ චුන්දහාමුදුරුවන්ට මෙතනදී දේශනා කරනවා චුන්ද යම්කිසි කෙනෙක් කුසල් දහම් ඉපදවීම සම්බන්ධව සිතුවිලි ඉපදවීමම මහත් ලාභයක් මහත් අර්ථ සම්පන්න කාර්යයක් යම් කිසි කෙනෙක් ඒක කයින් වචනෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට යෙදීමෙහි වටිනාකම ගැන කියනුම කවරේද යම් කිසි කෙනෙක් මම මේ වරද හදා ගන්නට ඕනේ මේ ගුණය දියුණු කර ගන්නට ඕනේ කියලා සද්භාවයෙන් සිතුවිල්ලක් ඉපදවීමම ශ්‍රේෂ්ඨයි. ඇයිද? ඒ සිතුවිල්ල තමයි ඒ චේතනාව තමයි ඒ අදිෂ්ඨානය තමයි යම් දිනක අපි වරදින් මුදවන්නට ඒ වැඩපිළිවෙල තුල ඉදිරියට ගෙන යන්නට සමත් මේ යහපත කරන්න ඕන කියලා සිතන සිතුවිල්ල තමයි යම් දවසක අපි මේ යහපත කරන්නට පොළඹවන්නේ. මම නිවන් දකින්න ඕන, මම කෙලෙස් නසන්න ඕන කියලා යම් දවසක ඇති කරගන්න සිතුවිල්ල ඒක ඒක සිද්ධ වෙන්නට කල්ප කාලාන්තරයක් ගත වෙන්නට පුළුවන්. නමුත් ඒ සිතුවිල්ල තමයි අපි දිගින් දිගට දිගින් දිගට ඒ ඉලක්කය ඔස්සේ අරගෙන යන්නේ. මේ එදිනෙදා ජීවිතයත් එහෙමයි, සසර ගමනත් එහෙමයි. යම් හොඳ දෙයක් කරන්නට ඕන කියලා සිතුවොත්, අදිෂ්ඨාන කරගත්තොත්, ඒ චිත්තාදිෂ්ඨානය තුලින් තමයි අපි ඒකට අදාළ සාධක අනුක්‍රමයෙන් සම්පාදනය කරමින් බාධක දුරු කරමින් උපායශීලීව ක්‍රියාත්මක වෙන්නට උත්සාහවත් වෙනවා. දැන් අපි හිතමු වෛද්‍යතුමිය අද මේ මේ තමන් ලංකාවට ආපු වෙලාවේ මෙහෙම ධර්මදේශනාවක් කරන්න ඕන කියලා යම් දවසක සිතුවිල්ලක් පහළ වුණා නම් දැන් ඒ සිතුවිල්ල තමයි මහත්මයාත් එක්ක කතා බහ කරලා සාකච්ඡා කරලා සැලසුම් කරලා ඥාතීන්ට සිහිපත් කරලා අපට ආරාධනා කරලා දැන් මේ අද මේ සක්‍රිය වෙන්නේ මේ පළදරන්නේ ඒ තමන් යම් දවසක සිතපු සිතුවිල්ල. ඒතර මෙහෙම කරන්න ඕන කියලා හිතුවේ නැත්තම් මෙහෙම දෙයක් අද මේ නිවසේ මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි දෛනිකව කරන කටයුතු වලදී උනත් ඒ වගේම සාංශාරිකව කරන කටයුතු වලදී උනත් අපට වඩා වැදගත් වෙනවා යහපත් වූ චිත්තාදිෂ්ඨානය. ඉතින් මේ චිත්තාදිෂ්ඨානය කොතෙක් වැදගත් වෙනවද කියනවනම් දැන් බුදුදහමේ පසු කාලීනව සංවර්ධනය වෙච්ච කොටසක් තියෙනවනේ මහායානය කියලා. ඒ මහායාන කියලා කියන්නේ ඒ අය හිතනවා හැම දිනාම අනිවාර්යෙන් සම්මා සම්බුද්ධත්වයටපත් වෙලාමයි නිවන් දැකිය යුත්තේ කියලා. දැන් අපේ තේරවාද ක්‍රමයට අපි නිවන් දකින ක්‍රම තුනක් ගැන කතා කරනවා සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ. ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් ඇටියට නිවන් දකින. එතකොට ඒ අය එහෙම පිළිගන්නේ ඒ අය කියන්නේ එහෙම සාමාන්‍යයෙන් රහත් වෙලා හරියන්නේ නැහැ. සම්මා සම්බුදු වෙන්න ඕන සියලු දෙනාම. ඒ නිසා තමයි ඒ ඒ අය මහායානයයි කියලා හඳුන්වන්නේ. මහායාන කියලා කියන්නේ නිවන් දකින්න තියෙන උසස්ම ක්‍රමය. උසස්ම ක්‍රමයේ ඉහළම ක්‍රමය තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්න උත්සාහවත්. එතකොට මේ මහායානිකයින් මේ බුද්ධත්වය අවබෝධ කිරීම සඳහා යම් දවසක චිත්තඅදිෂ්ඨානයක් ඇති කරනවා නම් මම අනාගතේ කවදා හෝ බුදු වෙනවයි කියලා ඒ අය මේ පළමු චිත්තෝත්පාදය බෝසත්වරයෙක් හැටියට බුදු වෙන්නට ඕන කියලා පළමු සිත ඉපදවීම ඉතාමත්ම වැදගත් අවස්ථාවක් හැටියට ඒ අය යගේ කරනවා. ඒ මොකද මේ අනන්ත සංසාරයේ විඳින්නට තියෙන අප්‍රමාණ දුක්ඛම් කටළු විඳගෙන ඒ Tamanගේ අභිප්‍රාය වෙත යන්නට මූල බීජය ජනිත වෙන්නේ කවද්ද? ඒ චිත්ත අධිෂ්ඨානයේ මතුවෙන අවස්ථාව. එනිසා ඕනෑම යහපතකට යහපතකට විතරක් නෙමෙයි තින් අයහපතටත් මේ කාරණය මෙහෙමම තමයි. දේවදත්ත හාමුදුරුව එදා අර සේරි වාණිජ හැටියට ඉපදිලා වෙළඳාමේ ගිහිල්ලා Tamanට වෙච්ච පාඩුව. එතකොට පාඩුව උනේ තව කෙනෙක් කළා නෙමෙයි Tamanගේම වංචාව නිසායි මේ පාඩුව සිද්ධ උනේ. නමුත් Tamanගේ මිත්‍රයයි Tamanට පාඩුව කළේ කියන අදහසින් වෛරීව අතට වැලි ටිකක් අරගෙන මේ වැලි කැට ගානේ සසරේ මම වෛර කරනවා පස්සෙන් ඇවිදින් පලිගන්න. එතකොට මේ චිත්ත අදිෂ්ඨානය තමයි බුදු වෙන ආත්මය දක්වාම පළදරුවේ. එතකොට සියලු හැකියාවන් ඇතුව ඉපදිලා ධාන අභිඥා ලබාගෙන සියලු යසයිසුරු සියලු සම්පත් ලබලා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා ඒ සියල්ල අපාගත වෙන්නට පදනම කරගත්තේ ඇයිද අර පෙර භවයේ ගොඩනගපු චිත්තාදිෂ්ඨාන. ඒ නිසා හොඳට හෝ නරකට අපි ඇති කරගන්නා චිත්තාදිෂ්ඨානයේ බලවත් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන චොන්ද කුසලයක් කරන්නට යහපතක් කරන්නට සත්භාවයෙන් යම් වරදකින් වැළකෙන්නට යම් හොඳ දෙයක් පූර්ණය කරගන්නට යම් සිතුවිල්ලක් යම් අදිෂ්ඨානයක් ඇති වෙනවා නම් එය එතරම්ම බලවත් වෙනවා. එය කායිකව වාචසිකව ක්‍රියාවට නැංවීම ගැන කවර කතාද? සිතුවිලි ඉපදවීමම එතරම්ම වැදගත් කියලා තථාගතයන් වහන්සේ දේශනා ඒ නිසා දෙවන පියවර තමයි චිත්තුපාද පරයාය. ඒ කියන්නේ මගේ ළඟ මේ වරද තියෙනවයි කියලා පළමු පියවරේදී තමන් අවංකව හරියටම හඳුනාගත්තා. ඒක වරදක්. ඒක දුරු කරන්නට ඕන කියන අදහස ඇති වුණා. දැන් මේ දෙවනි පියවරේදී මම කෙසේ හෝ මේ වරදින් නැගී සිටිනොයි කියන දැඩි චිත්තාදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟට තුන්වෙනි පියවර තමයි දැන් වරද දැක්කා වුණත් වරදින් නැගී සිටින්න අදිෂ්ඨාන කරගත්තා වුණත් එසේ නැගී සිටින්නට නම් ඊට අදාළ ක්‍රමවේදයක් අනුගමනය කරන්නට ඕන. උපාය මාර්ගයක් භාවිතයට ගන්න ඕන. ඒ කියන්නේ නැගී සිටින වැඩපිළිවෙලක් අනුගමනය කරන්න නම් තුන්වෙනි පියවර තමයි පරික්කමන පරයාය. පරික්කමන පරයාය කියලා කියන්නේ දුර්වලකම යමක්ද ඒ දුර්වලකමින් නැගී සිටින්නට ඊට ප්‍රතිවිරුද්ධ වූ වැඩපිළිවෙල. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා අන් අය හිංසකයෝය මම අවිහිංසකයෙක් වෙන්නට ඕන. එහෙනම් හිංසාවෙන් නැගී සිටින්නට අවිහිංසාව නම් වූ වැඩපිළිවෙලක් තියෙනවා. අන් අය ප්‍රාණඝාතකයෝය. මම ප්‍රාණඝාතයෙන් නැගී සිටින්නට ඕන. එහෙමනම් ප්‍රාණඝාතයෙන් නැගී සිටීම නම් වූ වැඩපිළිවෙලක් තියෙනවා. අන් අය කුපිතවන්නෝය. මම කුපිත වීමෙන් නිදහස් වෙන්නට ඕන. එහෙනම් කුපිත වීමෙන් නිදහස් වීම සඳහා මෛත්‍රී පූර්වක බව අර කෝපේ ආදීනව හඳුනාගෙන එහි හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒ නැගී සිටින්නට සිත පුහුණු කිරීම නම් වූ වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි පියවර තමයි අන්න ඒ දුර්වලකමට ප්‍රතිවිරුද්ධ වූ වැඩපිළිවෙල හඳුනාගෙන අනුක්‍රමයෙන් පුහුණු කරන්නට ඕන තමන් ඉන්න තැන ඉඳලා ටිකෙන් ටික ටිකෙන් ටික ඉදිරියට. දැන් මේ පියවර අපි එකක් හැටියට කිව්වට මෙතන හරීම සංකීර්ණ තැනක්. ඇයිද සංකීර්ණ වෙන්නේ? දැන් අපට අපේ දුර්වලකම් සමහර වෙලාවට වැටහුණාට අපට තේරෙන්නේ මොකද්ද ඒකෙන් නැගී සිටින්නට කරන්න ඕන කියලා. අන්න එතනදී අපට ඒ සම්බන්ධ ප්‍රවීණ ගුරුවරයෙකුගෙන්, කල්යාණ මිත්‍රයෙකුගෙන්, සත්පුරුෂයෙකුගෙන් යම් සහායක් ගන්නට පුළුවන්. අපට ඒක තනියම විසඳා ගන්න තේරෙන්නේ හැබැයි අර මුල් පියවර දෙක අනුගමනය කළාට පස්සේ තමයි අපට ගුරුවරයෙක්ගෙන් සහාය ගන්නට පුළුවන් වෙන්නේ. දැන් අද වෙලා තියෙන්නේ මුල් පියවර දෙක අනුගමනය නොකොට තමයි ගුරුවරුන්ගේ සහාය ඉල්ලන්නේ. ඒ කියන්නේ තමන්ගේ වරද තමන් අවංකව පිළිගෙනත් නැහැ. වරදින් නැගී සිටින්න ඕන කියලා අදිෂ්ඨානයකුත් නැහැ. හැබැයි ගිහිල්ලා කියනවා අනේ හාමුදුරනේ මගේ ළඟ මෙන්න මෙහෙම දුර්වලකමක් තියෙනවා මේක හදාගන්න ක්‍රමයක් කියන්න. Tamanටවත් ඕන නේක හදාගන්න. එහෙම හදාගන්න කියලා ලොකු චිත්ත අධිෂ්ඨානයක් ඇති වෙලත් නැහැ. නිකන් අර අනිත් අය කියන නිසා මගේ ළඟ මෙහෙම අඩුපාඩුවක් තියනවලු. එතකොට මෙහෙම එකක් තියනවා කියලා මා තේරුම් අරගෙන තියනවා. මේකෙන් මට නැගිටින්න ඕන. ඒකට ක්‍රමයක් කියන්න මට නම් තේරෙන්නේ ක්‍රමයක්. එතකොට Tamanට ක්‍රමය තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දුබලකම මොකද්ද කියලා Tamanට තේරෙන්නට ඕන. දැන් භාවනා කරන්නට යමු වෙනකොට ගොඩාක් දෙනෙක් අහනවා අනේ හාමුදුරනේ කොච්චර භාවනා කරන්නට යමු වුණත් හිත එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැතිනම් තමන් හොයන්නට ඕන ඇයිද එකඟ වෙන්නේ නැත්තේ කියලා. එකඟ නොවෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය මොනවාද? මේ එකඟ වෙන්නේ නැහැයි කියන එක දුර්වලකමක් හැටියට තමන් හඟින්නේ ඇයිද? මොකක්ද එතන සිද්ධ වෙන ගැටලුව? ඒ ටික හරියට තමන් අධ්‍යයනය කරන්න ඕන අධ්‍යයනය කරන්නේ නැතුව අපි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා අනේ හාමුදුරනේ හිත එකඟ වෙන ක්‍රමයක් කියා දෙන්න කිව්වට එහෙම ක්‍රමයක් කියා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියානම් අපේ දුර්වලකමත් හඳුනාගෙන අපේ සාංශාරික හැකියාවත් හඳුනාගෙන උපාය මාර්ගයක් අපට කියා දෙන්න පුළුවන් අර චුල්ලපන්තක හාමුදුරන්ට කියා දුන්නා වගේ සුදුරෙද්දක් අතර දීලා රජෝහරණ රජෝහරණම් කියලා ඔක අතුල්ලන්න කියලා. එතකොට චුල්ලපන්තක හාමුදුරුවන්ට 4 මාසයක් ගිහිල්ලත් එක ගාතාව පාඩම් කරගන්න බෑ. Tamanට රහත් වෙන්න පුළුවන්ද කියලා දන්නෙත් නෑ. ඊපස්සර පුහුණු කරලා තියෙන දේ දන්නෙත් නැහැ, දුබලකම දන්නෙත් නැහැ, හැකියාව දන්නෙත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ උපාය මාර්ගයක් කියා දුන්නා. ඒ උපාය මාර්ගෙන් අනුක්‍රමයෙන් අදාළ තැනට අවධානය යොමු වුණා. අර රෙදි කඩ පිරිමදින්න පිරිමදින්න ඒක දහඩියත් එක්කලා කිලිටි වුණා. දැන් මේ සුදු රෙදි කඩ නේද කිලිටි වුනේ. පිරිසිදුව තිබිච්ච එකක් කිලිටි වුණා. දැන් නැවත මේක සුද්ධ කරන්නට බැරිද? පුළුවන්. එහෙනම් මොකද්ද කරන්න ඇත්තේ මේක පිරිසිදු කරන්න ඕන සෝදන්න ඕන. එහෙනම් අපේ සිතත් ඒ වගේ නේද කියලා අර රෙදි කඩ උපමාවටගෙන තමන්ගේ චිත්ත අභ්‍යන්තරය ප්‍රත්‍යවේක්ෂා කරන්න උන්වහන්සේ අනුක්‍රමයෙන් යොමු වුණා සාංශාරික හුරුවත් එක්කලා. එතකොට අද බුදුරජාණන් වහන්සේ අපට හමු වෙන්නට නැහැ. හමු වෙන්නට නැති නිසා අපේ සසර ස්වභාවය දැනගෙන අපේ දුබලකම් දැනගෙන අපේ හැකියාවන් දැනගෙන අපට කමටහන දෙන්නට සුදුස්සෙක් අද නැහැ. අද අපටම සිද්ධ වෙනවා අපේ චරිතය හඳුනාගෙන අපේ දුර්වලකම් හඳුනාගෙන අපේ හැකියාවන් හඳුනාගෙන ඒ සම්බන්ධව යම්කිසි ප්‍රමාණයකට ප්‍රගුණ කරලා තියෙන ගුරුවරයෙක්ගේ අපට ඕනම් උපදේශයක් ගන්නට පුළුවන්. එහෙම නැතුව ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා අර බුදුහාමුදුරුවෝ කමටහනක් දුන්නා වගේ අනේ හාමුදුරනේ මට නිවන් දකින ක්‍රමයක් කියා දෙන්න මට කෙලස් නසන ක්‍රමයක් කියා දෙන්න කිව්වට හාමුදුරුවන්ට පුළුවන් කමක් නැහැ ගුරුවරයාට පුළුවන් කමක් නැහැ තමන් එතනට පමුණුවන්න. ඒ නිසා අර පළවෙනි පියවර දෙක අත්‍යවශ්‍යයි. මොකක්ද? තමන්ගේ දුර්වලකම හරියට සනිටුහන් කරගන්න ඕන. ඒක දුබලකමක් වෙන්නේ ඇයිද කියලා හරියට තෝරගන්නට ඕන. ඒ වගේ මේ දුර්වලකමින් නැගී සිටින්න ඕන කියන දැඩි චිත්තඅදිෂ්ඨානයක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී අපට ගුරුවරයෙකුගේ සහාය ගන්නට පුළුවන්. මේ දුර්වලකමයි මගේ ළඟ තියෙන්නේ. ඒ දුබලකම මෙන්න මේ මේ විදිහටයි මතුවෙන්නේ. මෙහෙම සිතනකොටයි ඒ දුබලකම වර්ධනය වෙන්නේ. මෙහෙම සිතනකොටයි දුර්වලකම අඩු වෙන්නේ. මේ මේ අවස්ථාවලදී ඒ දුබලකම මතුවෙන්නේ ප්‍රබලව. එනිසා මේ දුර්වලකමින් නැගී සිටින්නට මා කුමක් කළ යුතුද? ඒ සඳහා මඟ කුමක්ද කියලා අන්න ඒ විදිහට ඕනනම් ගුරුවරයෙකුගෙන් මාර්ගෝපදේශයක් ගන්නට පුළුවන්. එතකොට මේ මාර්ගෝපදේශය ගත්තාම උනත් ඊට පස්සේ මේ මේ පියවර හරි සංකීර්ණයි කියලා අපි සිහිපත් කළේ ඒ මාර්ගෝපදේශය ගත්තාම උනත් අපිට එක පාරටම සරියුත් හාමුදුරුව මොගලන් හාමුදුරුව ආනන්ද හාමුදුරුව වැඩ කරපු විදිහ හිතාගෙන ඒක ඔළුවේ තියාගෙන ඒ විදිහට රඟ දක්වන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි තේරුම් ගන්නට ඕන මම ඉන්න තැන කොතනද? එතකොට මා ළඟ මෙයින් නැගී සිටින්නට දැනට තියෙන සාධක මොනවද? බාධක මොනවද? බුදුදහමේ පෙන්වා දෙනවා අපට යම්කිසි පරමාර්ථයක් ජය ගන්නට ඕන නම් ඒකට තියෙන්න ඕන කෞශල්‍ය තුනක් තියෙනවා. මොනවද කෞශල්‍ය තුන? ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ආය කෞශල්‍යයි කියන්නේ ඒ පරමාර්ථයට අදාළ සාධක මොනවද? අපාය කෞශල්‍යය කියන්නේ ඒ පරමාර්ථයට අදාළ බාධක මොනවද? උපාය කෞශල්‍යය කියන්නේ ඒ බාධක යටපත් කරලා සාධක මතු කරලා අවස්ථාවෝචිතව ඒ පරමාර්ථ සාධනයේ තෙක් ක්‍රියාත්මක වෙන්නේ කවර ආකාරයෙන්? මේ කියන කෞශල්‍ය තුන තිබුණොත් විතරයි අපිට යම්කිසි ඉලක්කයක් වෙත අනුක්‍රමයෙන් ඉදිරියට යන්නට පුළුවන්. එතකොට එහෙම නැතුව අපි එහි අවසාන පියවර මුලින්ම අනුගමනය කරන්නට උත්සාහ කළා කියලා හරියන්නේ නැහැ. දැන් අද ගොඩක් දෙනෙකුට ඕන වෙනවා සෝවාන් වෙන්න. ගොඩක් දෙනෙකුට ඕන වෙනවා රහත් වෙන්න. ඉතින් ඒ අවශ්‍යතාවය හොඳයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි රහත් වෙන්න සෝවාන් වෙන්න මොකද්ද කරන්නේ? එතකොට සෝවාන් වුණාම තියෙන ගති ලක්ෂණ මොනවද? සෝවාන් වෙච්ච කෙනෙක් හඳුනාගන්නේ කොහොමද? ඕවා තමයි හොයන්නේ. ඉතින් ඒක හොයන්න වෙන්නේ සෝවාන් වුණාට පස්සේනේ. දැන් කරන්න ඕනත් ඒක නෙමෙයිනේ. දැන් කරන්න ඕනත්තේ ඒ සෝවාන් වෙන්නට තියෙන බාධක මොනවද? බාධක කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්න මාර්ගය මොකද්ද? ඒ ඒ ඒ පිළිබඳව කොහොමද අපි අවධානය යොමු කරන්නේ? ඒ සක්කාය දිට්ඨිය දුරු කරන ආත්ම දෘෂ්ටිය දුරු කරන විදර්ශනා මාර්ගයට යොමු වෙන්නේ කොහොමද? දිට්ඨි විසුද්ධිය කියන තැනට අපේ මනස පුහුණු කරන්නේ කොහොමද? ඒවයි ප්‍රගුණ කරන්න ඕන. ඒ ගුණාංගයි දියුණු කරගන්න ඕන. සෝවාන් වෙච්ච කෙනාගේ ගති ලක්ෂණ ඇහුවා කියලා සෝවාන් වෙච්ච කෙනෙක් හඳුනාගන්නේ කොහොමද කියලා ඇහුවා කියලා ඒ ලේබලේ අලවගත්තයි කියලා හරියන්නේ නැහැ. එනිසා අනුපිළිවෙලින් තමන් ඉන්න තැන මොකක්ද? ඒ ඉන්න තැන තියෙන දුබලකම් මොනවද? ගුණාංග මොනවද? ඒ දුර්වලකම් යටපත් කරමින් ගුණාංග අවදි කරමින් අදාළ පරමාර්ථය වෙත උපායශීලීව ක්‍රියාත්මක වීමේ කෞශල්‍යයක් අපි ප්‍රගුණ කරගන්නට ඕන. එතකොට මේක තමයි තුන්වෙනි පියවර. ඊළඟට හතරවෙනි පියවර බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපරිභාව පරයය. ඒකත් ඊ타මත්ම වැදගත්. මොකක්ද උපරිභව පරයය කියන්නේ පළවෙනි පියවරේදී හරියට තමන්ගේ දුර්වලකම දුර්වලකමක් හැටියටත් ඒ දුර්වලකමේ ගති ලක්ෂණ හේතුප්‍රත්‍ය හරියට තේරුම් ගත්තනම් දෙවන පියවරේදී එයින් නැගී සිටීමේ දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගත්තනම් තුන්වෙනි පියවරේදී එයින් නැගී සිටීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රමය හරියට හඳුනාගෙන අනුගමනය කළා නම් හතරවෙනි පියවර වෙනකොට පැහැදිලිව තමන්ගේ දියුණුවක් තමන්ට පෙනෙන්නට ගන්නවා ඒක තමයි උපරිභාව පරය. උපරිභාව කියලා කියන්නේ හිටපු තැනට වඩා දැන් Taman නැගී සිටමින් පවතිනවා කියලා Tamanට දැනෙන්න ගන්නවා. පෙනෙන්න ගන්නවා. ඉස්සර මම වහා කුපිත වෙනවා. හැබැයි දැන් කෝපය මතුවෙනවා. නමුත් මම මේ කෝපය ගැන හිතලා තේරුම් අරගෙන එහි හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒ මොහොතේ මේ කෝපය දුරු කරගන්න දැන් මම වෑයම් කරනවා. වෙනදා මම කුපිත වෙලා පැය ගාණක් පීඩා විඳිනවා. දැන් මට විනාඩි කිහිපයකින් මේ කෝපය අඩු කරගන්න පුළුවන්. වෙනදා සුළු දෙයටත් කුපිත වෙනවා. දැන් එහෙම පුංචි පුංචි දේවල් වලට මං කුපිත වෙන්නේ නැහැ. වෙනදා කුපිත වුණාම වෛර බැඳ ගන්නවා. දැන් මං එහෙම වෛර බැඳ ගන්නට යන්නේ නැහැ. ඒක ඉක්මනට සිතෙන් නිදහස් කරගන්න. මේ විදිහට තමන් නිවැරදි ක්‍රමය අනුගමනය කරනවා නම් අනුන්ගේ සහතික ඕනේ තමන්ට දැනෙන්න ඕන පැහැදිලිව සබුද්ධික කෙනෙකුට මම මේ ප්‍රතිපදාව තුළ සැබවින්ම අනුක්‍රමයෙන් වර්ධනය වෙනවා අන්නේ ප්‍රත්‍යවේක්ෂණේ ඒ දැක්ම ඇති කරගන්නට සබුද්ධික නොවන නිසා තමයි අද බොහෝ දෙනා වෙනත් අයගෙන් ගිහින් අහන්නේ දැන් Taman සෝවාන් වෙලාද දැන් රහත් වෙලාද දැන් මේ මේ ධානයටපත් වෙලාද මේකෙන් මට දැන් පව් සිද්ධ වුණාද මේකෙන් පින් සිද්ධ වුණාද එතකොට පින් පව් හඳුනා ගන්නට තරම්වත් හේතුඵලය Taman විග්‍රහ කරගෙන නැහැ හාමුදුරුවනේ මෙහෙම අතු ගාගෙන ගියා ඉතින් කූඹි ටිකක් හිටියා උන් ටිකත් එක්කලා අතු ගෑවා දැන් මට පව් සිද්ධ වෙනවද ඉතින් තමන්නේ විග්‍රහ කරගන්න නැත්නම් මොකද්ද තමන්ගේ තිබුණු චේතනාව? මොන අදහසින්ද තමන් එතනදී කටයුතු කළේ? ඒක තමන් විග්‍රහ කරගන්නව ඇරෙන්න පන්සලේ හාමුදුරුවෝ දන්නවා ඒ තමන් ගේ අතු ගෑවේ කොහොමද මොන චේතනාවෙන්ද ඒක කළේ කියලා. එතකොට හාමුදුරුවෝ කිව්වොත් එහෙම ආ උපාසකම් මේක පාපයක් තමයි ඒක අකුසලයක් තමයි කිව්වොත් ඉතින් අපි සීල් එක ගහගෙන ඇවිල්ලා ජීවිත කාලෙම තැවෙනවා. දැන් මේ හාමුදුරුවන්ගේ සීල් එක අනුවද අපිට පින්පව් සිද්ධ වෙන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය Taman තුලයි අවදි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් දහම් දෙසුවට ඒ දහම අහන අපි අපේ ප්‍රඥාවෙනුයි අවබෝධ කරගත යුත්තේ බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවෙන් අපට ඒ දහම අවබෝධ කරන්න බෑ. උන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න. හැබැයි මේ දේශනා කරන ධම අපි අවබෝධ කළ යුත්තේ අපේ ප්‍රඥාව. ඒ නිසා මේ නිර්වාණගාමිනී මාර්ගයේ අනුන්ගේ පාණෙන් අපේ සියලු කටයුතු කරගන්න බෑ. අනුන්ගේ ආලෝකයෙන් අපට ගමන් මඟ පැහැදිලි කරගන්න ආලෝකයක් සහයක් ගන්නට පුළුවන්. හැබැයි නේත්‍ර විවර කළේ නැත්නම් අපට දකින්නට බෑ. ආලෝකය දෙන්නට පුළුවන්. නේත්‍ර විවර කරලා ගමන යා යුත්තේ Taman විසින්. දැකගත යුත්තේ Taman විසින්. ඒ නිසා දැන් මං මොන මට්ටමේද ඉන්නේ දැන් මං මොකද්ද කරන්න ඕන කියලා අනුන්ගෙන් අහන එක නෙමෙයි හැබැයි විදර්ශනා මාර්ගයක යන කෙනා මූලික වශයෙන් ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම උපදෙස් අරගෙන ඊළඟට මේ ගමන යනකොට ඒ විදර්ශනා භාවනා ක්‍රමය Tamanට අනන්‍ය වෙන්නට ඕන උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් අපි රිය පදවන්නට අපට අවශ්‍ය නම් අපි රියදුරු පාසලකට හරි නැත්නම් ඒ ගැන දන්න කෙනෙකුගෙන් හරි උපදෙස් අරගෙන පොඩි පුහුණුවක් අපි ලබා ගන්න. ලබාගෙන ඊට පස්සේ රිය පදවන්න පටන් ගත්ත මුල් කාලේ අර රියදුරු පාසලේ කියා දීපුව ඔළුවේ තියාගෙන තමයි අපි දැන් මේක කරන්න හදන්නේ. එතකොට නිකන් අපි අතරමැද ඉන රොබෝ කෙනෙක් වගේ ඔළුව තියෙන අර කියා දීපුව අතපය වැඩ කරන්නේ මේ තියන තැන. එතකොට දැන් අපි නිකන් අතරමැදියෙක් හැටියට දැන් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බයෙන් සැකෙන් තමයි අපි මේ කටයුත්ත කරන්නේ. හැබැයි කාලයක් කොහොම කරගෙන කරගෙන යනකොට අපට දැනෙන්න ගන්නවා වැටහෙන්න ගන්නවා මේක මෙහෙමයි කරන්න ඕන කියලා. ඊට පස්සේ කලක් යද්දී අපි රියපදවන්නේ ප්‍රියදුරු පාසලේ කියා දීපු විදිහට නෙමෙයි. හැබැයි ඒ સિદ્ધාන්ත වලට පටහැනිවත් නෙමෙයි. સિદ્ધාන්ත ටිකේ ටික තමයි. හැබැයි දැන් අපි අර කියා දීප ඔළුවේ තියාගෙන නෙමෙයි වැඩ කරන්නේ. මට අවශ්‍ය විදිහටයි වාහනය හසුන. අන්න එතකොටයි දක්ෂ රියදුරෙක් වෙන්නේ. එතකොටයි ඒ ඒ රියදුරු වෘත්තිය එහෙම නැත්නම් ඒ කාර්ය Tamanට අනන්‍ය වෙන්නේ. තමන්ගේ අතපයවල දිගපළල ඊට පස්සේ තමන්ගේ ශරීර ස්වභාවය තමන් පරිහරණය කරන වාහනය ඒකේ తত্ত্বය ඒකේ තෙල් වැඩ කරන හැටි ඒකේ බ්‍රේක් වදින හැටි ඒකේ මේ ඒ ඒ සංඥාපූර්ව වැඩ කරන විදිහ මේවා හඳුනාගෙන ඊට පස්සේ අපට අනන්‍ය ක්‍රමයකටයි අපි ඒක අරගෙන යන්නේ අන්න ඒ වගේ සිහිබුද්ධිය ඇතිව මේ ගමන යනවා නම් හැමදාම ගුරුවරයාගෙන් අරක කොහොමද මේක කොහොමද කියලා අහන එක නෙමෙයි. Tamanට තේරුම් ගන්න බැරි තැනකදී ගුරුවරයාගේ උපදේශය ගන්නට ඕන. මූලික වශයෙන් ගුරුවරයාගේ මඟ පෙන්වීම අවශ්‍යයි. හැබැයි මේ ගමන පුහුණු කරනකොට විදර්ශනා මාර්ගයේ Tamanට පැහැදිලිව දැනෙන්නට ඕන මේ දුබලකම තුලින් මම දැන් ටිකෙන් ටික ටිකෙන් ටික නැගී සිටිනවා. එනිසා මම මේ අනුගමනය කරන වැඩපිළිවෙල සැබවින්ම සාර්ථකයි කියලා ඒ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රමය පිළිබඳ පැහැදිලි දැක්මක් විශ්වසනීයත්වයක් තමන් තුළ ගොඩනගෙන්න. ඒක තමයි සිව්වෙනි පියවර. මේ සිව්වෙනි පියවර හරියට අනුගමනය කරගෙන ඉදිරියට යනකොට අවසාන පියවර තමයි පරිනිබ්බාන පරයය. පරිනිබ්බාන පරයය කියලා කියන්නේ නැවත නූපදිනා ආකාරයෙන්ම ඒ දුර්වලකම ਸਰව සම්පූර්ණයෙන් අහෝසි කරන්නට සමත් වෙනවා. එතකොට ඇත්තටම පස්වෙනි පියවර කියලා කියන්නේ ප්‍රතිඵලය. ඒකදී ආයි අපට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ මේ මුල් පියවර හතරයි. පළවෙනි පියවර තමයි අනුන්ගේ ළඟ දුර්වලකම් දකිනකොට ඊට සාපේක්ෂව තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරලා තමන්ගේ දුබලකම හඳුනා ගැනීම. දෙවැනි පියවර තමයි ඒ නැගී සිටීමේ දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කර ගැනීම. තුන්වෙනි පියවර තමයි එසේ නැගී සිටින්නට යෝග්‍ය ප්‍රතිපත්ති ක්‍රමය හරියට හඳුනාගෙන ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය පිළිබඳ දක්ෂ වීම. ඊළඟට සිව්වෙනි පියවර තමයි මේ මාර්ගයේ දියුණුව පිළිබඳව ප්‍රායෝගිකව අත්දැකීමින් වීරෙන් සතුටින් විශ්වසනීයව මේ ගමන ඉදිරියට පවත්වාගෙන යාම. මේ පියවර හතර අනුගමනය කරනකොට ඒ තැනැත්තාට නොඇරදීම පස්වෙනි පියවරට එළඹෙන්නට පුළුවන්. තමන්ගේ දුර්වලකමින් ਸਰව සම්පූර්ණයෙන් නැගී සිටීමේ ඵලය අත්දකින්නට පුළුවන්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ එදා චුන්දහාමුදුරුව අහපු පැනයට පිළිතුරු දෙනවා. චුන්ද යම් කිසි කෙනෙකුට ජීවිතය හෝ ලෝකය පිළිබඳව යම් වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා නම් ඒ දෘෂ්ටීන් ඇති වෙන්නේ මේ පංචස්කන්ධයේ පාදක කොටගෙනමයි. ඒ පංචස්කන්ධයේ පාදක කොටගෙන ඇතිවෙන මේ දෘෂ්ටි ජාලය දුරු කරන්නට රූපාවචර ධාන අරූපාවචර ධාන වැඩුවයි කියලා ඒක කරන්න බෑ. එතෙන්දී පුළුවන්කම තියෙන්නේ ක්ලේශයන් යටපත් කරන්නට පමණයි. යම් කිසි කෙනෙක් මේ සල්ලේක ප්‍රතිපදාව නම් වූ මේ ප්‍රසස්ත විදර්ශනා ක්‍රමය අනුගමනය කළොත් ඒ තනත්තාට ඕනම දුර්වලකමකින් නැගී සිටින්නට පුළුවන් ਸਰව සම්පූර්ණයෙන් කියලා මේ සල්ලේක ප්‍රතිපදාව පියවර පහකින් යුක්තව එදා බුදුරජාණන් වහන්සේ චුන්දහාමුදුරුව විසින් විමසන ලද පැනයකට පිළිතුරු දීම වශයෙන් දේශනා කරා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණය සිහිය නුවණ අවදි කරමින් නිතර අපට පෙනෙන්නේ අනුන්ගේ දෝෂය නම් ඒ අනුන්ගේ දෝෂය දකින අවස්ථාවේ හෝ තමන් වෙත තමන්ගේ මනස යොමු කරලා ප්‍රත්‍යවේක්ෂණයකට යොමු වෙලා තම තමන්ගේ දුර්වලකම් හඳුනා ගනිමින් ඒ දුබලකම් වලින් නැගී සිටීමේ චිත්තාදිෂ්ඨානය ඇති කරගනිමින්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 ආකාසට්ඨාච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා